ඒ කියන්නේ face to face හිටිනවා. ඒ හිටිට වෙලාවේදී දැනගන්න ඕනේ දැන් නම් මෙයාටයි මම මූණ දාලා ඉන්නේ. ඒකෙදි හරි ලස්සන දෙයක් තියෙනවා කියන්නේ යම් වෙලාවක අරමුණට මූල කර්මස්ථානෙට සතිය පිහිටියන මුළු ලෝකෙම අමතකයි. අපි ඕනම දෙයකට මූණ දැම්මනම් අපි ඕනම දෙයකට විෂයාවි මහක භාව ඇති වුණා නම් ඒ වෙලාව අපිට ලෝකයක් ප්‍රශ්න නැහැ. gedara dora ප්‍රශ්න නැහැ. චංචල නිශ්චල වස්තු ගැන ප්‍රශ්නයක් නැහැ. හරක බාහන වෙන ප්‍රශ්නයක් නැහැ. මේ ප්‍රශ්නයක් තියෙනවා මේ මූණ දාපේක පිළිබඳව. මූණ දාලා තියෙන එකත් ප්‍රශ්නයක් තමයි. හැබැයි ඒක ප්‍රමාණ කළ හැකි. ඒක ප්‍රමාණ කළ හැකි කරදරයක්. ඉතින් කාටවත් තේරෙන්නේ ඇයි මේ අදාළ නැති දෙයකට ඔළුව දාගෙන ප්‍රමාණ කළ හැකි ප්‍රශ්න ජීවත් වෙන ඊට නරකද ලෝකේ ප්‍රශ්න ගත්තා නම් ඒකට වැඩි නරකද gedara dure ප්‍රශ්න ගත්තා නම් ඒකට වැඩි නරකද මේ දරුවන්ගේ දෙමව්පියන්ගේ ප්‍රශ්න ගත්තා නම් කියලා ඉතින් ඔක්කොටම පුදුමාකාර කරුණාවක් තියෙනවා මයි ළඟ නම් ඇත්තේම නැහැ දැන් මේ කතා කරන්නේ මාතුකාන මාතුකාට අදාළව කතා කරන්නේ මේක හදපු ධම්මනිසන්ති හාමුදුරෝ වැඩි කතා කරන්නේ කතා කරන්න ඉස්සෙල්ලා භක්මන් කරන හිටියෝ ළඟ ගලවුරු ගිහිල්ලා ඔරලෝසුව තියෙනවා. සංස විනාඩි 5යි මම මේ කියන්න දන්නේ මේක මෙන්න මේකට මට උත්තර දෙන්න. මම වැඩිමල් සමහරලාට ඔර්ලෝසු තියලා තමයි කතා කරන්නේ. ලොකු සංසි කාට ගියත් එච්චරයි. දැන් අපි නෑනේ විනාඩි 5යි කියලා පටන් ගත්තොත් 55ක් යනවනේ. මේ පොඩ්ඩකට කතා කරන්න බැරිද කියලා ඇහුවොත් නිකම්ම හැරලා බැලුවොත් අය කෝච් එකට අහුවෙලා නම් කෑලි ඉතුරු වෙනවනේ. අරගේ කෑලිවත් ඉතුරු වෙන්නේ නෑ. ෂී අසම්මෝස රසේ කතා කරන මාතෘකාව මේකයි. දැන් බුදුරජාණන්සේ කියපු දෙයක් මේ වගේ අපි ළඟට අවුරුදු 2600ක් එන්න ওই අංජබජල් පිසිගේ පලාවන්ල වගේ තිබ්බනම් කෙරෙන්න බෑනේ. සංගීතීකාරක සුවංශලා හරියටම පෙළගස්සලා දීපු නිසා අපි දන්නවා අසවල් සූත්‍රයේ අසවල් කාරණාව තියෙනවා. අනම්මනන්නේ. අපි කියන දේවල් වල බලනකො වල්පල් වල හැටි. ඒ කියන්නේ අපිට කවදාකවත් අර අරමුණට මුණ දාපු වෙලාවත් එහෙම නැත්නම් මේ ලෝකේ නන්නත්තර වෙන පිස්සු පිස්සු වඳුරෙක්ගේ හිතයි දෙක අතර වෙනස තේරෙන්නේ නැතුව නෙවෙයි. ඒකේ ඒ වෙනස තේරුම් ගැනීම ඥාන පිරිමිකමක් නැහැ. ඒ වෙනස තේරුම් ගැනීම පැවිදි උපවිදි වෙනසක් නැහැ. ඒ වෙනස තේරුම් ගැනීමදී බෞද්ධ බෞද්ධ වෙනසක් නැහැ. මානවයාට තියෙන සුවිශේෂී හැකියාවක් තමයි ඔක්කොම විචල්්‍ය සාධක තියෙද්දී එක සාධකයකට හිත දාන්න පුළුවන්. ඒකට රිඩක්ෂනිසම් කියලා කියනවා. ඒකට විභජ්‍යවාදය කියලා කියනවා. මම අද කතා කරන්නේ අහවල් දෙය ගැන කියලා එච්චරයි. ඒකට අදාළ ටික වචන නිර්වචනය කරගත්තා කතා කරා ගමන ගියා. ඒ කතා කරදී අන වටපිස් ඔක්කොම අපිට කෘෂිකර්ම උගන්වන්නට උගන්වනවා. තක්කාලි පාත්‍රය හැදෙන බටු ගහ තනකොලයක්. තක්කාලි පාත්‍රේ තක්කාලි. බටු ගහ තියන්න එපා. මිශ්‍ර භෝගවල තියෙනවා සුද්ධ භෝගවල නැහැ. අස්ථාන වැවෙන ඕනෙම පැලයක් තනකොලයක් නැත්තම් වීඩ්ස් කියලා කියන්නේ බෝගෙට හොඳ නැහැ. එචා මේ සත්‍ය විපස්සනා කරනකොට විශාල කොටසක් කපලා දාන්න වෙනවා. ඇත්තටම වෙන්නේ ඒ කපලා දාන එක තමයි අපිට තියෙන ලාභය. ඕනෙම අරමුණට හිත දැම්මනම් ලෝකයක් ප්‍රශ්න වලට අපේ හිත යන්නේ නැහැ නේ. ගියද්දරක් ප්‍රශ්න වලට හිත යන්නේ නැහැ නේ. මේ අදාළ මාතෘකාව විතරනේ තියෙන්නේ. ඉතින් හුඟ දෙනෙක් හිතනවා මේ එකක් දැන ගැනීම නිසා බොහෝ දෙයක් නැති වෙනව නේද? ඒ නිසා ඊට වැඩිය නරක දේ සියල්ලම දැනගන්න එක. මේ සියල්ල කියන්නේ කක්ක බෙට්ටක්. ඒකේ ගන්න හොදලා ගන්න දෙයක් නැහැ. ඊට වැඩිය හොඳයි මේ හුස්ම කියලා කියන්නේ එහෙම නරක දෙයක්වත් හොඳ දෙයක්වත් රාගය දනන දෙයක්වත් මෝහය දනන දෙයක් ආස්වාසියලයි ප්‍රසවාසිය නෑ ප්‍රසවාසියලයි ආස්වාසිය නෑ බලන්න දෙකම කරන්න පුළුවන් කරන්න බෑ. ඒ දෙන්න අතර කවදාකවත් ගැටුමක් නැහැ. ඉතින් ඒ නිසා භාවනා කරනකොට හරියට සපේලා උත්තර ලියන්න පුළුවන් නම් ওই විෂයාභිමුඛ භාව පච්චුපට්ඨාන කියන එක Taman ලියන රචනය පොඩ්ඩක් අරගෙන කියවලා බලන්න. මට දැන් නම් පඬිතේ වගේ එහෙම කියත හැකියි. නමුත් මම මාස 18ක් විතර රචනා ලිව්වා පඬිස්වාංශේ ගාව හැමදාම මට බැන්නා. කිසිම දවසක ගනුදෙනුවක් උනේ නැහැ. සයිඩු දන්නවා මම සීරියස් භාවනා කරනවා. හැබැයි ලියන දේ යන්නේ කොහෙද මල්ලේ පොල්. පස්සේ වියට්නාම් ආමුරු කෙනෙක් ඇවිල්ලා කිව්වා ඔබ වහන්සේ හදියට මාන්ති වෙනවා. ඒ හැම රිචර් භාවනා කරන කෙනෙක් මෙන්න පොඩි පොතක් තියෙනවා. මෙන්න මෙච්චරයි කියන්න ඕනේ. මේ උසාවියේ නඩුවට අදාළ මෙච්චරයි. ඔයාගේ ওই අයිය රැට කෑවේ මොනවද? අල්ලපු ගෙදර මේ කොරෝනා තියෙනවද? ඒ අල්ලපු ගෙදර මිනිස්සු වෙන ගෑණියෙක් එක්ක බුදිනවද? අදාළ නැහෙනි. කාරණාව කියවෙන්නේ නැහෙනි. ඉතින් මට ඒ තේරුණෙත් නෑ. එතකොටම වගේ සයිඩෝ ට්‍රාන්ස්ලේටර් ලව්වා. අපේ හැම ගෙදරක හැම කාමරයකම දොරේ ගස්සලා තිබුණා. කමඨාන් සුද්ධකොට මෙච්චරයි කියන්න ඕනේ. වෙන වෙන දේවල් වැදගත් ඇති. හැබැයි ඒක රාග වේ පුල්ලත්වයට බලපාන. මේකට අදාළ වෙන්නේ ඉතින් අදාළ නඩුවට අදාළ කොටස විතරයි. මාස 18ක් විතර පුදුමාකාර බැනුම් ඇහිල්ලක් ඇහුවා සෙනගේ ඉස්සරහා මට බයිනෝ. ඉවරනාට පස්සේ කතා කරලා දවසක් කියනවා ඒ සුදු ආම්තුරු කට්ටියක් හිටියා. ඊට පස්සේ කිව්වා මේ ආම්තුරුන් තේන්න ඔබට බැරිද පොඩ්ඩක් කියලා දෙන්න. මේ භාවනා කමඨාන් සුදුරෝණ කියන්න ඕනේ මෙච්චරයි කියලා. මම කිව්වා ස්වාමීන් වහන්සේ මට එහෙම කිසිම අධිකාරී ශක්තියක් ඇත්තේ නැහැ. ඒගොල්ලෝ අහන්න කැමතිත් නැහැ. ඒගොල්ලෝ ඔක්කොම දන්නවනේ ත්‍රිපිටකේ. ඒගොල්ලෝ මට උගන්වන්න එනවා. ඌක මේ මේ පටිච්චසමුපාදේ මෙහෙමයි බලන්නේ. දුක්ඛාරි සත්‍ය දාලා මෙහෙමයි බලන්නේ. සුද්ධාෂ්ටක කියන්නේ මේක කන රත් වෙන්න ගහන්න හිතෙනවා. හරකා මී හරකා අඳුරන්නේ නැතුව, එල හරකා මී හරකා දන්නේ නැතුව මේ මුළු ත්‍රිපිටකය ගැන කතා. ඒක අපිට හරි ලස්සන ආදර්ශයක් වුණා සතිපාසල කරන්න ගියම අපි අබෞද්ධයට නේ කතා කරන්නේ කිසිසේත්ම බෞද්ධ වචන පාවිච්චි කරන්නේ නැහැ. නිකන් ලැජ්ජ හිතෙන එක පාට බුදුහාමුදුරු කියලා කියුණත් මොකද අහගෙන ඉන්න එක නම් බුද්ධ බුද්ධාගම නෙමෙයි. මේක සයන්ස් එකක් මෙතන තියෙන්නේ. ආගමක් නෙවෙයි. අන්නේ විදිහට මේ විෂයාභිමුඛ භාව. නැත්නම් අසම්මෝස රසය ඇති කළ දුන්න අපේ ජීවිතය හරි සරලයි. එහෙමනේ අපි අවුරුදු 6 වෙන්න ඉස්සලා තිබුණේ. අවුරුදු 6 වෙන්න ඉස්සලා අපිට එකයි ඕන කරලා තියෙන්නේ. මොකක් හරි තිබ්බා අම්මට කිව්වා ඇඬුවා හම්බුණා නම් hina වුණා නැත්නම් ඇඬුවා දමල ගල පොලේ දමල ගැව ඉවරයි. අපිට නඩු දාන්න බෑ ඒ කාලේ. අපිට නීතියෙන් දඩුවම් කරන්න බෑ. මොකද ඒ අහිංසක හිතක් තිබුණා. දැන් අපිට පේන එක හිතා ගන්න බැරි තරම් ඈත කියලා නෑ. ඒකෙන් තමයි පටන් ගත්තේ. බොහොම සරල. ඒක තමයි මේ අවුල් කරන දේ. ඒක තමයි අපි අපේ දරුවන්ට කරන සාපේ. උන්ගේ ඔළුව වලට নানা ආකාර කුණු හරප දානවා සිංහල බුද්ධාගමයන් පවුල රැකපන් කුලවන්ත රැකපන් මොන රෙද්දක්ද මහේ උන්ටත් නෑ එහෙම එකක් රකින්නේ මොකද්ද අඩු ගන්න ඉඳගෙන ඉන්න බව දැනගන්න ඕනේ කිව්වනම් ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඇවිදිනලා ඇවිදින බව දැනගන්නකෝ ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒක පොඩි එක අපිට කියලා දෙයි. අපි යනු හරියට ඉගෙන ගත්තා මේ අදාළ කාරණාවට මාතෘකාවට අදාළව කතා කරන දේවල්. ඉතින් ළමයින්ට මොනවද හිතෙනවද දන්නේ නැහැ මේ වැඩි හිටියෝ කමටහන් සුද්ධ කරනකොට මං අහලා නැහැ තාම මේ ප්‍රශ්නේ. උන්ට බඩ එළියනවා ඇති. වක්කාරේනවා ඇති. අයියෝ මේ මිනිස්සුන්ට මේ මේ කියන්න ඕනේ කාරණාව කියාගන්න නැතුව ඉතින් අම්මයි තාත්තයි දෙන්න දිහා බැලුවොත් එහෙම සතිය තියෙන ළමෙක් කොහොම හිටියද කියලා හිතන්න බෑ. පොඩ්ඩක් සතිය උගන්වුවාට පස්සේ ඌ CCTV කැමරා එක වගේ. ඔක්කොම රෙකෝඩ් වෙනවා. ඊට පස්සේ අම්මලා තාත්තලාට කියනවා කියම තමාට අම්මලා රෙද්ද රීගෙන ඇවිල්ලා අපිටත් කියනවා. අනේ සාංශ මේ ළමයා නිසා මොන දෙයක්වත් gedara කරන්න බෑ. මේ එක දවසයි සතිපාසලට ආවේ මෙහෙන් බලන්නකෝ බඩු. ඒ කියන්නේ ඒක අහිංසක ගුණයක් මෙතන තියෙන්නේ. ඒක මේ විදුහුරුයි තමයි. හැබැයි ඒකේ ආගමක් ධර්මයක් ඔය ඒ গুপ্ত දෙයක් මොකක්වත් නැහැ.